ගල්ලංගුරු බලාගාරයක් එනවා සම්පූර්ණ ඒකත් එක්ක කාර්මික කලාපයක් එනවා ආයතන ගණනාවක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ආයතන වලට ඉඩම් පවරලා දීලා තියෙනවා. ඒ ජනතාව පදිංචි වෙන්න එනකොට ඒ ආයතන ඒවට බාධා කරමින් තිබෙනවා. ඒ නිසා දැන් මේක ප්‍රශ්න ගොඩක් බැලුවම මේක සම්පූර්ණයෙන් නැවත නැවත සලකා බැලීමක් කිරීමේ උමනාවක් තිබෙනවා. පරිසරයෙන් වාර්තා කරන මොහොතේ ගත්තොත් ජනතාව හිටියේ නැහැ. ඒකට ජනතාව නැති පදනම මත තමයි පරිසරයෙන් කරලා තිබෙන්නේ. මූද උනත් සැලකිල්ලට අරගෙන තිබෙන්නේ පාවිච්චි කරන්න ජනතාව නැති විදිය. ජනතාවට සාධාරණ වෙනවා කියනකොට පරිසරෙත් අදාළයි.